හොඳයි අපිට කාල වේලාව නික්මීගෙන යනවා. තව කෙනෙක් ප්‍රශ්නයක් අහන්න ඉන්නවා යුඑස් මහත්මයා. ස්වාමීන් වහන්සේ මේ දරුවන් සරණයි මේ අපි ඇත්ත වශයෙන්ම මේ සේවක සේව්‍ය මාතෘකාව ගොඩාක් අපි කතා කරා. හැබැයි අපේ මේ නිවෙස්වල බොහෝ අවස්ථාවල අපිට පේන දෙයක් තමයි සේවකයෙක්ව ගෙදරක නඩත්තු කරගන්න බැරි බැරි තත්ත්වයක් අපිට පේන්න තියෙනවා. අපිට ලොකු ප්‍රශ්නේ ආයතන ගැන කතා කරපු එක ගොඩක්ම මම හිතන්නේ වැදගත්. අනිත් පැත්තෙන් බැලුවම මේ ගෙදරක කෙනෙක්ව තියාගන්න බැරි ප්‍රධාන ප්‍රශ්නයක් කියලා තියෙනවා අර වහන්සේ කිව්වා වගේ අර අපි ගාව තියෙන්න ඕන මූලික ಗುಣධර්ම නැති ප්‍රශ්නේ කියලා දේ මට මගේ ජීවිතේදී මේ දැකලා තියෙන දේ තමයි දැන් ඒම සේවකයෙක් ඉන්නකොට ඒ කෙනා ගැන ලෙඩදී දුකේදී මොකද ওই භූමිකාවල් හය ගත්තම ස්වාමීන් වහන්සේ අපිට අපේ අපේ කියලා කියන්න පුළුවන්. දැන් අපේ අම්මලා, අපේ දරුවෝ, අපේ බිරිඳ, අපේ හාමුදුරුවෝ අපි ඔහොම කියනවා. හැබැයි අපි කොයිලාවත් කියන්නේ නැහැ අපේ දයාවති, අපේ සීලවති. ඔහොම අපි කියන්නේ නැහැ. අපිට අර ඒ සේවකයාව අපේ කරගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා අපේ අපේ සංස්කෘතියෙන් ඇවිල්ලාද මොකෙන්ද මන් දන්නේ නමුත් ඉතින් බොහෝ අවස්ථාවල ඉතින් මේකට අර ඔබ වහන්සේ මං හිතන්නේ ඒකට උත්තරේ දුන්නා මම ඇත්තට මේක බලන් ඉඳලා බලන් ඉඳලා මේ අන්තිමටම කිව්වෙත් බොහෝ දෙනෙක්ට එහෙම සේවකයෝ තමන්ගේ නිවෙස් වල නඩත්තු කරගන්න තියාගන්න බැරි ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ. මේ මූලිකාර තියෙන අපේ මිනිස් ගුණධම් අපි අර සේවකයාට අපේ ස්වභාවයෙන් සලකන්නේ නැති ප්‍රශ්නේ හින්දා. ඔව් ඒක ඒක හරි. ඒක අපිට ගොඩක් තැන්වල ඒක පේනවා. ඕකේ අනිත් පැත්තත් අපිට පේනවා. ඒ කියන්නේ කරුණා මෛත්‍රියෙන් ඒගොල්ලන්ට සලකන්න ගියපු ගමන්ම ඒගොල්ලන්ට ඉන්න තැන අමතක වෙලා ඒගොල්ලෝ gedara පරිපාලනය අතට ගන්න හදනවා. ඒ කියන්නේ දැන් ඔය ගොඩක් ආයතනවල සිද්ධ වෙන දෙයක් තමයි ඒගොල්ලෝ යන්නේ වැඩ කරලා තමන්ගේ දිවි පැවැත්ම සඳහා යම්කිසි මුදලක් හොයාගන්න. හැබැයි ටික දවසක් යනකොට ඒගොල්ලෝ ආවේ මොකටද කියලා අමතක වෙලා ඒගොල්ලෝ ආයතනය තමන්ට ඕන විදිහට පාලනය වෙන්න ඕන වගේ ආකල්පයක් ඇතුව වැඩ කරනවා. ඉතින් ඒ නිසා කරුණා මෛත්‍රිය තියෙන්නත් ඕන ප්‍රඥාව ස්ථානෝචිත බව කියන එකත් එක්ක පරිපාලනය සිද්ධ කරන්න ඕනේ. ඒ ප්‍රඥාව සහ ස්ථානෝචිත බව නොතිබුණොත් එහෙම එතන බරපතල අර්බුද ගොඩක් ඇතන. දැන් උදාහරණයක් හැටියට අපි මෙහෙම ගමුකෝ. දැන් අපි හිතමු දැන් ඔය ගොඩක් ආයතනවල අපි දකින්නේ මූලික පඩිය මෙච්චරයි. ඊට පස්සේ අනිත් ඒවා ඔක්කොම අතරේක දීමනා හැටියට. ඇයි එතකොට අර ටික ඔක්කොම එකතු කරලා පඩිය මෙච්චරයි කියලා කියන්න බැරි? ඒ පඩිය මෙච්චරයි කියලා කිව්ව ගමන් නීතිමය ගැටලුත් මතුවෙන්න පුළුවන් ඒක. පුද්ගලික වශයෙන් සාමාන්‍ය මනෝවිද්‍යාත්මකව සිද්ධ වෙන දේ තමයි ඒගොල්ලෝ ලොකු මුදලක් අපේක්ෂා කරපු ගමන් බැරි වෙලා හරි එකෙන් කීයක් හරි අඩු වුණු ගමන් එතන බරපතල මානසික ගැෂ්ඨනයක් ඇති වෙනවා. හැබැයි පොඩි මුදලක් දීලා ටිකෙන් ටික ටිකෙන් ටික ඔන්න ඒක වැඩි කරනකොට ඒගොල්ලන්ට හැමදාම තෘප්තියක් ඇති වෙනවා. මට අද මෙච්චරක් වැඩි කරලා දෙනවා. අද මට මෙච්චරක් ලැබුණා. එතකොට ඇත්තටම එයාට එච්චරක් දෙනවා. හැබැයි නමුත් අර මනස හදලා ටිකයි දෙන්නේ කියලා ඒකට එකඟ වුණාට පස්සේ ඊට පස්සේ ටිකක් එකතු කරනකොට ඔහු තෘප්තිමත් වෙනවා. ඉතින් මේක දැන් අපේ වැඩ ටික කරගන්න කපටිකමක් හැටියට, කෛරාටිකකමක් හැටියට නෙමෙයි. අපි මේ පුද්ගල මනස වැඩ කරන විදිහ ගැන පරිස්සමින් තේරුම් ගන්නට ඕන ඒකයි මම හැමතිස්සෙම කියන්නේ ගුණය විතරක් තියාගෙන සමාජයේ ජීවත් වෙන්න බෑ ගුණයත් එක්කලා නුවණ නොතිබුණොත් එහෙම කලිසම ඔළුවෙන් ගලවලා හිසේ කෙස් එක එක ගලවලා තමයි නවත්තන්නේ එතකොට මොකද සමාජය කියන්නේ හැම හැමතිස්සෙම සත්පුරුෂයෝම නෙමෙයි සමාජය කියන්නේ හැමතිස්සෙම මේ දානපතියෝම මේ විමුක්ති ඉලක්ක කරගෙන යන සති සම්පජඤ්ඤයෙන් ඉන්න ධාර්මිකයෝම නෙමෙයි සමාජයේ වැඩිපුර බහුලව ඉන්නේ සති සම්පජඤ්ඤයෙන් තොරව ආත්ම මූලික චින්තනයෙන් යුක්තව හැඟීම් වලට වහල් වෙලා අන් අය විසින් පොළඹවන්නට පුළුවන් එහෙම දුර්වල චරිත සමාජයේ වැඩි ඉතින් ඒ නිසා ඒගොල්ලන්ට කරුණා මෛත්‍රිය තියෙන්න ඕන. ඒක දනවන්නත් ඕන, තමන්ගේ හදවතේ තියෙන්නත් ඕන. හැබැයි ඒක දැනවිය යුතු ප්‍රමාණය මොකක්ද කියලා අපි සැලකිලිමත් වෙන්න ඕන. එහෙම නොවුනොත් අපි අර මුලින් කිව්ව වැඩේ තමයි වෙන්නේ. ඒ කියන්නේ ඖෂධය හොඳයි. හැබැයි ඒක ප්‍රමාණ අතික්‍රාන්ත වෙච්ච ගමන් ඒක විස වෙන්න පුළුවන්. එතකොට අපේ කරුණාවම අනිත් කෙනාට කරුණාවතිගේ කරුණාව නැති වෙලා එයා වංචනිකයෙක් වෙන්න එයා නිකන් අර කලදුටු කලවල හිටන්න කරන්න කෙනෙක් බවට පත් වෙන්න හේතු වෙන්න පුළුවන් අපේ කරුණාව. දැන් මේ දැන් මේවා මේ කියන්නේ ඇත්තටම ධර්ම වගේම අපේ ජීවිතේ ගොඩාක් අත්දැකීම් එක්කලා වික්ෂුන් වහන්සේලා හැටියට අපි බොහොම කරුණා මෛත්‍රියෙන් අනිත් අයව ඇසුරු කරන්න ගියාම ඒගොල්ලෝ ඒකම ගන්නවා අපිව රවට්ටන්න පුළුවන් අපිට වංචා කරන්න පුළුවන් අපි දේවල් හොයන්නේ නැහැ අපි දේවල් බලන්නේ නැහැ නිසා මොනවා කළත් හාමුදුරන්ට ප්‍රශ්නයක් නැහැ එතකොට හාමුදුරන්ට නිකන් ලැබෙන ඒවා ඒ නිසා හාමුදුරන්ට ඒකේ කිසි ගැටලුවක් අන්න ඒ විදිහෙන් හිතන්න ගන්න එහෙම හිතලා ඊට පස්සේ එයා ඔක්කොම අපිව පරිපාලනය කරන්න ගන්න ඊට පස්සේ එතන ඉඳන්. ඉතින් ඔය දෙපැත්තම තියෙනවා දැන්. ඔබතුමා කිව්ව කාරණේ ඉතාමත්ම වැදගත්. ගොඩක් තැන්වල ඇත්තටම අර සේවකයා කෙරෙහි කරුණා මෛත්‍රිය නැතිකම ප්‍රධාන ප්‍රශ්නයක් වෙනවා. තව තැන්වල කරුණා මෛත්‍රියෙන් යුක්තව සමතත්වයෙන් සලකන්න ගියාම අර සමානාත්මතාවයේ වෙනුවට සමතන ගන්න හදනවා. සමානාත්මතාවය වෙනයි. හැබැයි සම තැන සේවකයයි ස්වාමියයි සම තැන තියලා වැඩ කරන්න බෑ. එහෙම වුණොත් සමාජය තුල දේවල් ඒ සමබරව පවතින්න බැරි ඒ පුද්ගල අනන්‍යතාවය. මම ඒකයි කිව්වේ ඇණය සහ gadol දෙකේම කාර්යභාරය වැදගත්. හැබැයි gadol තියෙන තැනට ඇණේ තියලා කටයුතු කරන්න බෑ. ඇණේ තියෙන තැනට gadol තියලා කටයුතු කරන්නත් බෑ. මේ දෙකම එක තැන තියලා කටයුතු කරන්නත් බෑ. ඇණේ තියෙන්න ඕන ඇණේ ගහන තැන gadol තියෙන්න ඕන gadol තියෙන තැන. ඒ දෙකේ වෙනස අනන්‍යතාවය හරියට හඳුනා ගන්න ඕන. හැබැයි මේ දෙකේම අවශ්‍යතාවය තේරුම් අරගෙන ගිලිහෙන්නේ නැති වෙන්න මේ ධාමයේ පවත. මේක ඊටාත්ම ඊටාත්ම පරිස්සමින් කළ යුත්තක්. ඉතින් ඒ ඒ සමබරතාවයේ ගුණය සහ නුවණ කියන එකේ ඔය සමබරතාවයේ පවත්වා ගන්න නොහැකි වෙන හැම තැනකම අර්බුද ගොන්නක් තමයි ඇති වෙන්නේ. එක්කෝ අපේ අනිත් කෙනාගේ දුර්වලකම් හැමුවේ අපේ ගුණය නැති කරගන්නොත් එහෙම නැත්නම් අපි ගුණය වැඩි කරන්න ගිහිල්ලා අනිත් කෙනාගේ දුර්වලකම් මතු කරගන්න. ඔය ඔය දෙපැත්තම ගැටලු ඇති කරනවා අර සම්බන්ධතාවයේ ගිලිහෙන්නට ඒක හේතුවක් වෙනවා. ඉතින් ඒ නිසා ඔබතුමාය කිව්ව කාරණේ ඉතාමත්ම වැදගත්. ඒකට ඌණ පූර්ණයක් හැටියට මම මේ ටිකත් එකතු කළේ ගුණයත් එක්කලා නුවණත් දෙකම තියාගත්තොත් විතරයි මිනිස්සුන්ගේ මනස වැඩ කරන විදිහ තේරුම් අරගෙන ඒ සම්බන්ධතා වැඩි කාලයක් පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ. ඒක අපේ වැඩේ කරගන්න කියන පදනම මත නෙමෙයි මේ මිනිස් මනස වැඩ කරන රටාව. ඒක අපි කැමති වුණත් අකමැති වුණත් මිනිස්සුන්ගේ ස්වභාවය මොකක්ද කියලා තේරුම් අරගෙන අපිට වැඩ කරන්නත් සිද්ධ වෙනවා. ඒ දෙපැත්තම ගැන සැලකිලිමත් වෙන්න. පැහැදිලි සානත් තේරුම් ගන්න.